පැත්තට. ඉරිදා සංග්‍රහය ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත අබේසුන්දර. සුබුදැසනක් වේවා ඉරිදා සංග්‍රහය ශ්‍රවණය කරන්නා වූ රසවන්තයිනි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයට සමන් දෙන අපේ හිතවතුනි මේ ඉරිදා සංග්‍රහයේ ආරම්භයයි මම ඕනෑම තැනකට යන්නට සූදානම්ව සිටිමි එහෙත් ඒ ඉදිරියට විය යුතුය බ්‍රිතාන්‍යයේ ප්‍රහසන චිත්‍රපට අධ්‍යක්ෂ හා නළුවෙකු වූ චාලි චැප්ලින් එසේ කියන්නේ. ඔහු 1889 සිට 1977 දක්වා ජීවත් වුණා. අති විශිෂ්ට සූර සිනමාකරුවෙක් නළුවෙක් හැටියට ලෝක ප්‍රසිද්ධ වූවා. ඔහු කියනවා මෙසේ මම ඕනෑම තැනකට යන්නට සූදානම්ව සිටීමේ හේත්තේ ඉදිරියට විය යුතුයි. අපි යන්නේ පසුපසටද? පසුගාමීද අපි? අපි හැම විටකම ඉදිරියට ගමන් කළ යුතුයි. පියසිරි විජේරත්න සංගීතවේදියා, ගායන ශිල්පියා, ගුරුවරයා මතක් වෙනවා. ඔහුට පැවතුනේ ඔහු සතුව පැවතුනේ ඊට ගැඹුරු හඬක්. ගැමිනාද මාලාද ඔහු ඇසුරු කළා. ඒ වගේම ඉන්දියානු රාගදාලි සංගීතයද ඇසුරු කළා. ඔහුගේ නිර්මාණ අතලොස්සෙන් බිඳක් අපි වරින් වර ගීත හැටියට ප්‍රචාරය කළා. මේ එක් ගීතයක්. ඔහුගේ ගීත කලාව පිළිබඳව තිස්සා බේසේකර මහතා නිතර ලියා තිබෙනවා දේශනවලදී කියා තිබෙනවා. ඔහු පිසිරි විජයරත්නයන් ගායනා කළ තිස්සා බේසේකරයන්ගේ ගීත සරත් ප්‍රනාන්දු වැනි සංගීතවේදීන් ඒ ගීතවලට සංගීතය මුසු කළා. අපි සොයාගන්නට බලමු රමණීය ගීතයක් පීසිරි විජේරත්නයන්ගේ. අයිනේ දෙතේ දුරට වන්නියේ කල යන සැටි නුඹට කියපන් ඊයුම් කඩදා සියකින් මෙමතේ ගත්තෙත් නැත තාම හොඳ කල ගත උනේ අප හැම හින්දා පපුවේ තදට දෙයෝ අයනායක පිහිටයි හත දෙන දැක්ම වනාහි නොපෙනෙන දේ බලා ගැනීම සඳහා ගන්නා උත්සාහයයි. උත්සාහය ධෛර්යය, වීරිය වැනි වචන ඊටම අවශ්‍යයි ජීවිතයට, ප්‍රජා ජීවිතයට, සමාජ ජීවිතයට රටක දියුණුව කරා යන්නට. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලා මුනිදාස කුමාරතුංගයන් ප්‍රසිද්ධ ගොඩනැගපු කවියක ලියා තිබෙනවා. විශාරද එඩ්වඩ් ජයකොඩි ප්‍රේම කුමාර ජයවර්ධනගේ ගීපද රචනයකට ජීවය කැවුවා. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියා එම ගීපද රචනාව උපවත් කළා සත්සර නිර්මාණයෙන්. විශාරද එඩ්වඩ් ජයකොඩිගේ බොහොම බරසාර හඬින් ඔහු ගයන්නේ මේ ශ්‍රමය පිළිබඳ දරුවන් හදන වඩන ලෝකය පිළිබඳ කතාවක්. මේ කතාව රමණීය මනාර ගීයක්. ගැඹරේ පුඤ්ඤම जिंदगी ප්‍රතිරෝධක ගත ජීවයතින්නේ නව මිනිසකු නව ලෝක පුදන්නයි කිරිකටි පුතුනේ කිරිකටි පුතුනේ කරදී ගැම් යටලු කරන්නයි කිරි කැටි පුතුනේ කිරි කැටි පුතුනේ ഘോഷා කිරීමෙන් පළක් නැත බිත්තරයක් දමන කිකිලිය පර්වතයක් බිහි කලක් මින් කෑ ගසනවා. වඩා ඵලදායක වන්නේ ഘോഷා කිරීම නොවේ. බුද්ධිමත් සංවිධාන ශක්තිය ප්‍රදර්ශනය කිරීමයි. 1835 සිට 1910 දක්වා ජීවත් වුණු ඇමරිකානු ප්‍රහසන නවකතාකරුවෙකු වන මාක් ට්වේන් ඒ අදහස පළ කොට තිබේ. මාක් ට්වේන්ගේ පොත් කිහිපයක් සිංහල පාඨකීන් අතට පත් වී තිබෙනවා. මා මේ කරුණ උපුටා ගත්තේ ලාල් හේවා පතිරණ මේ ලේඛකයාගේ විද්වත් කියමන් කියන පොතේ. ඔහුට ස්තුති වේවා. ಭಾರತೀಯ භජන් ගීතාවලියෙන් රස නුමුසු රස සුන් නොවු අරුත් බර රස බර දෙවියන්ට ගායන ආධ්‍යාත්මික භාවය මතු කරන්නා වූ භක්ති ගීතයක් භජන් ගීතයකට අපි සවන් යොමු කරමු. Thank you. කුටිය නැමැති සංකල්පයට ගලා යන ගංගාව කදිම උදාහරණයක්. ගල්පර හමු වූ තැන ගංගාව නොනවති. ඒවා මගහැර ගලා බසී. උස් බිමක් හමු වූ තැන පහත්ම තැනින් පෙරට ඇදී. කන්දක් හමු වූ තැන මොහොතකට නැවති. ඇතැම් විට දෙපසට විහිදී දිගටම ගලා යයි. ඒ යන ගමනේදී තුරු ලතාවන්හි පහස ලබන්නාseම කුණු කන්දල්ද එකතු කර ගනිමින් යන ගමන යන්නේය. වර එක ශාන්ත ගමනක් ගියද වර එක කිපි විනාශයන්ද සිදු කරයි. සබාදාම දියුණුවට අත දෙන්නේ පරිද්දෙන්. නිකරගුවාවේ ජනාධිපතිනියක් වයලොටා චැමෝරිගේ අදහසක්. ඇය 1000 1929 සිට ජීවත් වුනේ 1990 සිට 97 දක්වා නිකරගුවාවේ ජනාධිපතිනිය බවට ක්‍රියා කළා. මේ අදහස බොහෝ තැන්වල කියවි තිබෙනවා. ඒ කියවණේ ඇති අපූර්වත්වය නිසාමයි අපේ රසිකයින්ට ශ්‍රාවකයින්ට අදහස ගෙනහැර පෑවේ. මට මතක් වෙනවා කුලරත්න තෙන්නකෝන් සංගීතවේදියා ගායකයාණන්. මම පුංචි කාලේ එතුමා මාව වඩාගෙනක් තිබෙනවා කියා පවසා තිබෙනවා. ඔහු ගැයූ ගීත කිහිපයක් මඩවල රත්නායකයන් නිර්මාණය කළා. ඒ ගුවන් විදුලියට ඔහු දක්ෂ සිතාර වාදකයෙක්. අපි කුලරත්න තෙන්නකෝන්ගේ ගීයකට සවන් දෙමු. Thank you. ශ්‍රද්ධා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක